වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ సంతානේ පවත්නා වූ මහා කරුණා සමාපත්තියේ පිළිබඳව සංක්ෂිප්ත මාතෘකාවකුයි ධර්මදේශනයේ සඳහා ඉදිරිපත් කරනු ලද්දේ අද මේ දුරුතුපුර පසළොස්වක් පොහෝ දවස අපේ සරුවක්ඥන් වහන්සේ ලෝතුරා බුදුබාටපත් වී මාස 8ක් පෙරි දුරුතුපුර පසළොස්වක් පොහෝ දවසේදී ශ්‍රී ලංකාවට වැඩම කරවා වදාළේ මහා කරුණාවෙන් ඒ සරුවක්ඥන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවා මහියංගනයෙහි ශ්‍රී ලංකාද්වීප වාසීව සිටි නානා ප්‍රදේශ වාසී යක්ෂ සේනාවක් එකතු වී සිටි අවස්ථාවේදී ඔවුන් බුදු බලයෙන් බුද්ධ තේජසින් දමනය කොට ඒ යට ශ්‍රී ලංකාවට වඩා සැපවත් ගිරිදිවෙනට යනු ලැබුවා ඒ අතරත සුමන සමන් දෙව්රාජානම් ප්‍රධාන දිව්‍ය රාජ මණ්ඩලය වෙත් බණ ඇසුවා සුමන සමන් දිව්‍ය රාජානෝ සෝවාන් ඵලයටපත් වුණා. පූජනීය ජීව කේශ ධාතු මිටක් ලබාගෙන ඉන්ද්‍රනීලමය මාණික්කමය චෛත්‍යයන් වහන්සේ නමක් ගොඩනංවා තන්පත් කරන්න යෙදුනා. අද දුරුතු පුර පසළොස්වක් බොහෝ දවසේදී අනේකවිද උත්සව පවත්වනු ලබන මහියංගන චෛත්‍ය රාජන් වහන්සේ පිහිටා තිබෙන්නේ සුද්ධ භූමියෙහි එම සරුවක්ඥන් වහන්සේ එදින අහස වටා ශ්‍රී ලංකා වටා තෙවිතක් බුදුරැස් ධාරා විහිදුවා ශ්‍රී ලංකාවට ආශිර්වාද කරන්ට යෙදුනේ මහා කරුණාවෙන් ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ సంతානයේ තුල පවට්නා වූ මහා කරුණාව මාතෘකා කොටගෙන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් විග්‍රහය කරන ලද මහා කරුණා සමාපatti ඥානයෙහි පළමුවෙනි දහම් පදයයි මේ මාතෘකා කරන්න යෙදුනේ. එනිසා තුන් ලෝක ධාතුවට අසීමිත කරුණා ධාරා විහිදුවා වදාළ ඒ සරුවඥන් වහන්සේගේ අති උත්තරීතර වූ මහා කරුණා ගුණයට নমස්කාර කරමින් අපි මේ දහම් පදයට සාවධානව සවන් දෙමු. අද විශේෂයෙන් ශ්‍රී ලංකාද්වීප වාසීන්ට පමණක් නෙමෙයි සමස්ත ලෝක සත්වයාටම අභිනව වර්ෂයක් උදා වූ අලුත මේ දුරුතුපර පසළොස්වක් බොහෝ දවසේ අහඬ ලැබෙන දහම් පදේ බැවින් මේ අවස්ථාව බොහෝම ගෞරවයෙන් සවන් දෙමු අපේ සරුවක්ඥන් වහන්සේගේ సంతානෙහි පවතිනවා දෙවියන් සහිත සමස්ත ලෝකේ කිසි කෙනෙකුට නොපිහිටෙන පසේ බුදුවරයන් වහන්සේලාට රහතන් වහන්සේලාටවත් නොපීඨෙන විශේෂ ප්‍රඥා සම්භාර රාශියක් එයින් හයක් කියනවා ෂට් අසාධාරණ ඥාන කියලා. එයින් හතරවෙනි එක තමයි මහා කරුණා සමාපatti ඥානය. සෑමදාම අලුයම සරුවත්ඥන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියට දොළොස් කෝටි ලක්ෂ වාරයක් සමාදිනවා. එවැගේම ඉංගනතුරුව ගන්ධ කුටියේ සිට දසදහසක් වලේ කෙළවර දක්වා බුදු වැසින් බලා වදාරනවා. එවාගේම සංධ්‍යා විරබැස යන වෙලාවේදී නැවතත් දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. එයින් නැගී බුදු ඇස විහිදුවනව දසදහසක් වලට. එදවස්ෙදී මඟඵල නිවන් සුව ලබන්න සුදුසු අය ඒ බුදු ඇසට මැවි පෙනී යනවා. ඒ මහා කරුණාවුන් වහන්සේ පවත්වන ආකාර 89ක් බුද්ධ දේශනාවේ සඳහන්ව තියෙනවා. නමුත් මහා කරුණාව දවසකට මේ විදිහේ සූවිසි කෝටි ලක්ෂ වාරයක් පවත්වනු ලබනවා. ඉතින් මොනතරම් ආශ්චර්ය సంతානයක්ද සරුවක්ඥන් වහන්සේගේ ඒ ශාන්තිකර సంతානයේ ඒ මහා කරුණා ගුණයට අපේ নমස්කාරය වේවා. මෙතන සඳහන් වෙන වැදගත් අර්ථයක් ආදිත්තෝ ලෝක සංනිවාසෝති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්‍යේසු මහා කරුණා ඔක්කමති ලෝක සංනිවාසෝ කියන්නේ ලෝක සත්‍යයට සමස්ත ලෝක සත්‍යයට පොදු නමක් ලෝක කියන්නේ ඇත්තට අවීචේ පටන් භවග්‍රේ දක්වා ඇති භූමිතල 31ක් එවාගෙම උඩයට සරස අනන්ත සක්වලත් ඔක්කොම ලෝක ධාතු හැටියට හඳුන්වනවා. ඒ සියලුම ලෝක ධාතු වල සැරිසරන්නේ මේ ස්කන්ධ පංචකයක් ඇති සත්ව ප්‍රජාවක්. ඒ මේ සත්ව ප්‍රජාව ගැන සරුවක්ඥන් වහන්සේ දුටු ආකාරය මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. ලෝක සංනිවාසෝ මේ ලෝක සත්වය ආදිත්තෝ ගිනිගෙන දැල් වෙනවා. ගිනිගෙන දැල් වෙනවා. මේ ගින්න නිවන්නට තමන් වහන්සේ වැනි සරුවඥන් වහන්සේලා හැර ලෝ කිසිම සාතුරුවරයෙක් නැති බව උන්වහන්සේ දකිමින් මහා කරුණා සමෝතර සමාදිනවා. එවකයි මේ අදහසේ ආදිත්තෝ ලෝක සංනිවාසෝති ලෝක සංනිවාසයා ලෝක සත්‍යය ගිනිගෙන දැවෙනවා ගිනිගෙන දැල් වෙනවා මේ නිවන්නට සමතෙක් ලොව කිසිවෙක් නැතයි කියලා පස්සන්තානං නුවණින් දකින්නා වූ බුද්ධානම් භගවන්තානම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ సంతානයෙහි මහා කරුණා ඔක්කොමති මහා කරුණා සමවත සමාදිනවා මේක ආචාර්ය සිද්ධිය සැබවින්ම ලෝක සත්‍යය ගැන සරුවක්යන් වහන්සේ විවිධාකාරයෙන් නුවණින් දකිනවා එයින් එකක් තමයි මේ ලෝක සත්‍යය ගිනිගෙන දැවෙනවා කියලා මොකක්ද මේ ගිනිගෙන දැවෙනවා කියන්නේ? කවුරුත් හිතන්නේ මොකක්ද මේ ලෝක සත්‍යයේ දැල් වෙන ගින්න කියන එකනේ. ඇත්තෙන්ම ලෝක සත්‍ය මහා ගින්නකින් දැල් වෙනවා. ඒවා කියනවා නම් වශයෙන් 11ක්. එයින් තුනක්ම කෙලෙස් ගිනි, අටක්ම දුක් ගිනි. කෙලෙස් ගිනි හැටියට හඳුන්වනවා රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න. දුක් ගිනි හැටියට හඳුන්වනවා ජාති ගින්න, ජරා ගින්න, මරණගින්න ශෝකගින්න පරිදේවගින්න දුක්ඛගින්න දෝමනසගින්න උපායාසගින්න මේවා ගින්න නමින් හඳුන්වන්නේ සරුවඥන් වහන්සේ නිකන් නෙමෙයි ගින්නක් කියන්නේ අසු වෙන අසු වෙන දේ දවාලන තේජසක් මොනතරම් දර දැම්මත් ඔක්කොම ඒක අලු කරලා දානවා ඒ විදිහට අහුවෙන අහුවෙන සියල්ල දවාලන අලු කරන සුළු ස්වභාවයට මෙතන ගින්න කියලා අපි කියනවා ඒ වගේ මේ ස්කන්ධ පංචකයේ මේ මහා ගිනි 11කින් නිතරම දැවෙනවා දැවෙනවා. ඒ දැවීමේ නිමාවක් නැ නැවතත් මේ ස්කන්ධ සන්තතය ඔය දැවීමෙන් පෙළීමෙන් යුතුව පරම්පරා වශයෙන් පවතිනවා. පටිච්ච සමුප්පාදයේ සඳහන් වන හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව උඩ. එනිසා සරුවක්ඥන් වහන්සේ මහා කරුණාවෙන් හිතනවා මේ විදිහේ 11 මහා දුක්ගින්නකින් දැවෙන මේ ලෝක සත්‍යවා නිවාලන්නට තමන් වහන්සේ සොයා ගන්නා ලද සතර මඟ ඵල නිවන කියද මේ නවලෝතුරා ධර්මයේ හැර වෙන සිසිලක් ඇත්තේ නැහැ කියන කුණවාසේ දැනගෙනයි ඒ විදිහට මහා කරුණා සමවතර සමාදින්නේ. මෙතන කරුණාව කියන තේරුම අපි සලකා බලමු. පරදුක්කේ සති සාධූනං හදේ කම්පනං කරෝති කරුණා අනුන්ගේ දුකක් ඇති තැන සත්පුරුෂ උතුමන්ගේ හද సంతානය කරුණාවෙන් තෙත් වෙන බව කරුණාවෙන් මුරුදු වෙන බව උණු වෙන බව ඉස්සර කියන වෙඳුරු පෙඩක් මෙන් උණුනා කියලා ඒ කියන්නේ වෙඳුරු පෙඩ මේ ගෙතෙල් හදාගන්න තියෙන වෙඳුරු පෙඩ යන්තම් රස්නේ දැනෙනකොටම ඒක උණු වෙනවා ඒ වාගේ හද సంతාන මුරුදු භාවයට පමුණුවන අනුකම්පා සාගත බවට පමුණුන ස්වභාවයට කියනවා කරුණාව කියලා. එවාගෙම දුක්ඛිතේසු පසාරියති इति කරුණා. දුකක් ඇති අය දකිනකොට ඔහු කෙරෙහි බලවත් කරුණා බැල්මෙන් කරුණා බැල්මෙන් බලනවා. එවාගෙම හිත පතුරවනවා නේ මේ දුකින් අත මිදේවා කියලා හිතෙනවා. ඒකත් එහි කරුණාව කියලා හඳුන්වනවා. ඊට අරමුණු වෙන්නේ දුකටපත් වූ සත්වයා. එවාගෙම මෙහි ස්වභාවයේ එහි එයින් කෙනෙක් කෙරෙන කෘත්‍ය සම්ප්‍රත්‍යයේ හැටියට හඳුන්වන්නේ අතුන්ගේ දුක නිවාලන ස්වභාවය. එවාගෙම දුක්ඛිත සත්‍යයන් තමයි අරමුණ. එතකොට මේ කියන කරුණාව බුදුරජාණන් වහන්සේට තියෙන ලෝවැස කිසිම කෙනෙකුට නොපෙහෙන කරුණාවක්. ලෝවැස සත්‍යව හිතන්නේ ඉසරදේ තියෙන කෙනෙක්, බඩේ අමාරුවක් තියෙන කෙනෙක්, අත්පා සිඳුනු බිඳුනු කෙනෙක්, එවාගෙම අනතුරුකටපත් වූ කෙනෙක් දුටුවියට කරුණාව හිතෙනව නැනවත් අය. නමුත් එපමණක් නෙමේ සරුවක්ඥන් වහන්සේ හිතන්නේ. දෙව්ලොව වෙන්න දෙවියන්, බඹලොව වෙන්න බ්‍රහ්මයන් පවා මේ දුකින් පෙළෙනවා නේද? ඒ මොනවාද දුක? මේ කියන 11 මහා ගින්නෙන් දැවෙන දුක. මේකෙන් නිවාලන්නට ඕනේ. මේකෙන් නිවා දැම්මොත් තමයි ඒ අතෝ සදාකාලික සැනසීමේ සැනසෙන්නේ කියන එකයි උන්වහන්සේ දකින කරුණාව. සමාහට පස්පව් කරමින් දසා කුසල් කරමින් රජසැප විඳින ඇත්තෝ දකිනවා. ඒ වෙලාවෙත් උන්වහන්සේ මහා කරුණාවෙන් බලනවා අනේ මේ තැනැත්තා මේ සැපක් විඳිනවා කියලා හිතුවාට හුස්ම ටික නිරුද්ධ වෙච්ච ගමන් මේ තැනැත්තා නරක ආදී අපායට යනවා නේද? අනේ මේ තැනැත්තා ඒ දුකෙන් අතිමිදීමට අවස්ථා සැලසේවා කියලා අනුකම්පා කරනවා. මෙන්න මේ වාගේ සරුවක්ඥන් වහන්සේගේ හද సంతානේ ප්‍රවට්නා වූ ලෝක සත්‍යය එහෙම පිටින්ම 11 මහා ගින්නකින් කාටත් නොතේරෙන ගින්නකින් දෙවි දෙවි ඉන්නා මේ සත්‍යයන් ගොඩලන්නට ඕනේ කියන මහා කරුණාවයි උන්වහන්සේ දිනපතා පවත්වනු ලබන්නේ 24 කෝටි ලක්ෂ වාරයක්. ඒ මේ සරුවඥන් වහන්සේගේ මහා කරුණාවේ ප්‍රධාන අරමුණ අවිහිංසාව. මේ අවිහිංසාව කියන උසස් ගුණය ලෝකයට අත්‍යවශ්‍යයි. සරුවඥන් වහන්සේම දේශනා කළ තියෙනවා උඩ යට සරස දස දිශාවෙම ඇවිදලා බැලුවොත් තමාගේ ජීවිතයට වඩා ප්‍රේමනාප පුද්ගලයෙක් ප්‍රේමනාප වස්තුවක් තුන් ලෝකයේ කොහෙවත්ම නැහැ. උදයට සරස දස දිශාවෙම නුවණින් හැසිරෙවිදලා බැලුවොත් තමාගේ ජීවිතයට වඩා ප්‍රිය වස්තුවක් Tamante නැහැ. මේ තමා ගැන මේ තමා වගේම ලෝවැසි සීලෝම ලොකු කුඩා සත්වයෝ තම තමාගේ ජීවිතයට ප්‍රියයි මනාපයි. ඒ නිසා තමාට හිතසුව කැමතිනම් තමාට ලොවි ලෝතුරා සුව ලැබුණු කැමති නම් මේ ප්‍රේමනාප ජීවිත ගත කරන ලොකු කුඩා කිසිම සත්‍යයකට හිංසා නොකරේවා කියලා සරුවඥන් වහන්සේ අනුශාසනා කළා තියෙනවා. ඒ මක්නිසාද බුදුරජාණන් වහන්සේ নিরතුරුවම සලකා බලන්නේ තමන් උපමා කොට ගැනීමටයි. තමා උපමා කොට බැලුවොත් දැන් Tamante තම කිසි කෙනෙක් බනිනවාට කැමති නැහැ. ගානවාට කැමති නැහැ. අනතුරක් කරනවාට කැමති නැහැ. පාඩුවක් කරනවාට කැමති නැහැ. තමන් මේ විදිහේ හිංසා පීඩාකාරී තත්ත්වයට අකමැති නම් ලෝවැසි කිසිම සත්‍යයක් තම තමාටත් හිංසා පීඩා වෙනවට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා තමන් උපමා කරගෙන ලෝවැසි සීලු සත්‍යයන් වෙත කරුණාව පැවැත්වීම යුතුයි කියන එකයි ඒ සරුවක්ඥන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කරුණාව නැති නිසා තමයි තමා ගැන තමන් හරියට තේරුම් නොගත්ත නිසා තමයි බොහෝසෙන් හිංසාකාරී දේවල් ලෝකේ පහළවන්නේ සිදු වෙන්නේ. පසුගිය කාලෙක මේ ශ්‍රී ලංකාවේ <clears throat> එක මව්පිය දෙපළකට දරු තුන්පලක් හිටියා. එයින් වැඩිමල් පුතා සසුන්ගත වී බුදුසසුනේ රහත් වුණා. රහතන් වහන්සේ නමක් උන්වහන්සේ සසර දුකින් මිදී නිවනටපත් වුණා. තව තමන්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා, මව්පියෝ දෙන්න අයින්නවා. මේ හතර දෙනාම පිනක් දහමක් ගැන හිතුවේ නැහැ. තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතමින් කියන්නේ ජීවත් වීමේම ප්‍රශ්නයේ උඩ ගොවිතැන් කරමින් බොහෝ දුකසේ ජීවත් වුණා. ඒ අතර වතු පිටේ මහා රහාරා ගොවිතැන් කිරීමේ යෙදුණු පිනක් දහමන් නොකළ සීලයක් නොරැක්ක පියතුමා මැරිලා ගිහින් ඒ වත් ඇසුරු කොටගෙන ගොවි පොළොල් ඇසුරු කොටගෙන ඌරෙක් වුණා. ඒ මව්තුමියක් ගෙදර තමන්ගේ වැඩ කරන හිටියා මිසක් කිසිම සීලයක් ගුණයක් පිරුවේ නැහැ. ඒ ගෙදරටම ආසාවෙන් මැරිලා ගිහින් ගැරඬි දෙනක් වුණා. ඒ වගේ මේ නැගණියක් කිසිම පිනක් දහමක් කෙරුවේ නැහැ. ගත සරසමින් ගෙදරට වෙලා හිටියා. ඒ තැනැත්තත් අකාලේ මරණයට පත් කළ ගෙමෙන්ඩියක් වුණා. ඔය ගෙමෙන්ඩියාව අහෝනා ගැරණි දෙනට ගිලගත්තා. ගැරණි දෙන අහෝනා ඌරාට ඌරා ගැරණි දෙන ගිලගත්තා. ඉතින් මේ ඌරාගෙන් මේ වත්ත පිටියට හානිසාර gederin එකම මාල්ලි මොකද කෙරේ ඌරා මරාගත්ත කොහොම හරි. මරාගෙන ගෙමිදුලට ගෙනල්ලා හිතුවාද අපේ ස්වාමින් වහන්සේ වැඩිවොත් මසුත් එක්ක දාන දෙන්න පුළුවන් කියලා. රහතන් වහන්සේ උතෙන්ද වැඩි අදිවසින් දැකලා ඇවිල්ලා මල්ලියට කිව්වා මල්ලි මේ සතාගේ ඇඟ බඩ වෙන් කරන්න. ඇත්තට කපා බැලුවා මෙන්න ගැරන්ඩියක් ඉන්නවා. ඒකත් වෙන් කරන්න මෙන්න ගෙමැන්ඩියක් ඉන්නවා. මල්ලිගෙන් එහා මල්ලිය දන්නවද මේ කාගේ කාගා කවුද කියලා? අනේ මන් දන්නේ අනේ මල්ලි මෙයා ඌරා කිව්වේ අපේ පියා. මේ ගැරන්ඩි දෙන වෙලාව හිටියා අපේ අම්මා. මේ ගෙමැන්ඩියා වෙලාව හිටියා අපේ නංගි. දැන් මේ මල්ලි හදාන්නේ අපේ තාත්තාගේ මස් ටිකක් හදාගන්න නේද කෑමට කියනකොට මේ මල්යට මුළු ලෝකෙම එපා වුණා. සම්පූර්ණයෙන් ඒ ඔක්කොම වලදාලා ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා සසරට බය වෙලා මේ විදිහේ නේද සංසාර මිච්චරොද මිනිස්සෝ වෙලා ඉඳලා තිරිසනුන් වුණා නේද කියලා අන්තිමේදී එතුමත් පැවිදි වෙලා හොඳින් සීලය කළා සසර දුකින් මිදී සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන ආબોධ කරගත්තා මේ වාගේ රහතන් වහන්සේ නමක් හරියට පෙරවිසුවාක්ම දක්නා නුවණින් කටයුතු කියා දෙන්න සමර්ථ නම් අද වුණත් මේ බොහෝ දෙනෙක් ප්‍රාණඝාතාදී අකුසලෙන් වළකින්නේ නැති. ඔය වගේ සිදුවීම් කොච්චර සිදු වෙනවද? එනිසා අපි නිතරම සලකා ගන්නට ඕනේ. අපි ඉදිරියේ ඉන්න මිනිස්යන් විතරක් නෙමෙයි මේ කුරු කුහුඹන් මැසි මඳුරුවන් පවා පෙර ජාතිවල අපේ අනන්ත වාරවල නෑයෝ. අපේ දෙමව්පිය අපේ සහෝදර සහෝදරියෝ යටහත් පිරිසෙන් මේ මඳුරු බොහෝසෙන් මිනිසයන් දිහිරයට කරනවා. ඒ මඳුරන් අසන්න බොහෝම වැඩ කරනවා. බෙහෙත් ගහනවා. නමුත් ඇත්ත වශයෙන් අපිත් ඔය වගේ අනන්තවාරවල මඳුරෝ වෙලා හිටියා. ඔය මඳුරෝත් අනන්තවාර මිනිසයන් වෙලා හිටියා. අනන්තවාරවල සද්දේව රජ වෙලා, සක්විති රජ වෙලා බඹලොවත් හිටියා. සංසාර දෝෂයට මේ මඳුරෝ වෙනවා. නොඑක් තරහ තිරමටපත් වෙනවා. මේක තමයි සසර ස්වභාවය. එනිසා තමාට හිතසුව කැමැති හැමදෙනා විසින් කළ යුතු වන්නේ ඇහැට පේන නොපෙනෙන කිසිම සත්‍යයකට හිංසාවක් නොවන හැටියට මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට নমස්කාර කරමින් සත්ව හිංසාවෙන් වැළකීමයි පින්නතුනි එක කුඩා සතකෝ ඝාතනය කිරීමෙන් මුළු ලෝකෙටම අකුසලයේ බෙදී යනවා ඒ කොහොමද බලන්න අපේ ලංකාවේ වැඩි හිටියා නේද කල්යාණ තිස්ස රහතන් වහන්සේ කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ කැලණිතිස්ස රජුරුවන්ටත් එතුමාගේ සහෝදරයාටත් අකුරු ගැන්වෙත් මේ රහතන් වහන්සේ. ඒ රජතුමා තමන්ගේ ඒ ආචාර්යයන් වහන්සේ වෙන්නේ කැලණිතිස්ස කල්යාණිතිස්ස රහතන් වහන්සේට හැමදාම gedara දානෙට ආරාධනා කළා. ඔය අතරතුර පුදුම දෙයක් වුණා. ඒ රජතුමාගේම සහෝදරයා රජ බිසව සමග අයතු සම්බන්ධයක් ඇති වෙලා ඒක රජතුමාට දැනගන්න ලැබුණාන් පස්සේ වහාම මේ සහෝදරයා රටින් එහා මෙහා සංගවිය ගියා. ඒ අතරත ඔහු ලිපියක් ලෑස්ති කරලා චරපුරුෂයෙකු පැවිදි කරවලා මේ රහතන් වහන්සේගේ පිටුපසින් ඒ රජවාසයට යන්න සැලැස්සුවා සාමාන්‍ය භික්ෂුවක් හැටියට. රජතුමා හිතුවා මේ රහතන් වහන්සේ දන් අඳුරන ස්වාමින් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. රහතන් වහන්සේ හිතුවා රජතුමා දන් අඳුරන කුලූපක භික්ෂුවක් වෙන්න ඇති කියලා කතා නැතුව දානෙට වැඩියා. දාන වන්දලා ආපහු පිටත් වෙනකොට රජතුමා රජ මෙහෙසියයි දෙන්න පසු ගමන් ගියා ටික දුරක් මාලිගාවෙන් බැහැලා ඊළඟට ආපසු සමුගෙන රජතුමා රජවාසල පැත්තට හැරිලා එනකොට අර චරපුරුෂ චීවර ධාරියා අර ලියුම වීසිකරා විසවට අහුලා ගන්නද. ඕක රජුරවන්ට ඇහිලා වහා මේ කතට අරගෙන බැලුවා මේ රහතන් වහන්සේගේ අකුරු. රහතන් වහන්සේගෙන් රජ්ජුරෝයේ තමන්ගේ සහෝදරය ඉගෙන ගත්තේ එනිසා ඒ සහෝදරතුමාගේ අකුරු රහතන් වහන්සේගේ අකුරු හා සමානයි. රජතුමා අස්ථාන කෝපයක් ගත්ත රහතන් වහන්සේ ගැන මේ විදිහේ අයුතු ලිපියක් මේ භික්ෂූන් වහන්සේ මෙහෙම යෙදුවනේද කියලා අර චරපුරුෂයා යන්න ගියා අල්ලගන්න බැරි වුණ අනේ මේ රහතන් වහන්සේ අල්ලගෙන තෙල් කටාරමේ දාලා පිරිනුවන් පෑවෙව්වා. මොනතරම් පුදුම පාපයක්ද රජුරුවන් සිද්ධ කරගත්තේ. දෙවියොත් කෝප වෙලා මහා සාගරයේ ගැලුවා ශ්‍රී ලංකාවට කොච්චරද ගව් හතක් දොරට පටනුගම් සිය ගානක් විනාශ කළා. ඒ වෙලාවේ නේද පින්නතුනි අර දේවී කියන රාජකුමාරිකාව මේ රට ජාතිය වෙනුවෙන් මුහුදට බිලිවෙන්න මුහුදට පත්ුනේ රුවකින්. ඉතින් ඒ රහතන් වහන්සේ ඇයි මේ තෙල් කටාරමේ පිරිනුවම් පාන තරම අකුසලයකට මූණ පෑවේ. පින්වතුනි තාම සුවල්ප අකුසලයක්. බලන්න මේ අකුසලයේ බෙදී යන හැටිනේ. ඈත අතීතයේ කාලෙක උන්වහන්සේ බොහෝ කුසල් පාරමී පුරාගෙන යන අතරත ගොපළු ළමයෙක් වෙලා ගොපළු දරුවෙක් හැටියට ජීවත් වුණා. ඒ අතරත ගව ගාලේ කිරි දොවලා ඒ කිරි උණු කරන වෙලාවේ උණු කරන් ඉස්සෙල්ලා කිරි හට්ටියට මැස්සෙක් වැටුණා. මේ මැස්සා ගොඩ දාන්න තිබුණා. මේ මැස්සා ගොඩ දාන්න නැතුව මොකද කියලා මැරිච්චාවේ කියලා කිරිවුණු කෙරුවා. ඉතින් මැස්සා කිරිත් එක්ක තැම්බෙලා මැරුණා. මේ අකුසලයේ පුංචි නේද? නමුත් පුංචි අකුසලයේ මොනතරම් භයානකද? ඒ ගෝකුල ළමයා ඒ කාලේ ඒ පාපෙන් අවීචයේ උපන්නා. අවුරුදු කෝටි ගාණක් දුක් විඳලා විඳලා තමයි නැවත නැවත ආවේ සුගතියකට පෙර ගොඩාක් පින් තිබිච්ච නිසා කුසල් තිබුණා උන්වහන්සේ බොහෝ කුසල් කරපු කෙනෙක්. මේ සුවල්පත් පෙරද්දක් උනේ. නමුත් මිනිස්සෙකු වශයෙන් ඊට පෙර වාර 499 වාරයක් තෙල් කටාරමේ මරුන් කඳ ලැබුණා. එතකොට තෙල් කටාරමේ මරා දැමේ කවුද? මිනිස්යෝනි. මිනිසයන් විසින් මේ මරණය සිද්ධ කරනු ලැබුවේ. ඒ සියල්ලන් එතකොට මනුෂ්‍ය ඝාතන අකුසලයේ නේද? නැස්සා මැරීමේ අකුසලයේ මුන්වහන්සේ වින්දා. නමුත් උන්වහන්සේ නිසා මොනතරම් පිරිසක් අකුසල රැස් කරගත්තද? ඒගොල්ලොන්ට සසර කොච්චර විපාක ලැබෙයිද? ඔය වගේම මේ අන්තිමට 500 වෙනි ආත්මෙත් ඒ විපාක වින්දේ රහත් වෙලා. ඒ රජතුමාට ඒ රාජපුරුෂයන්ට පංචානන්තරයේ කර්මෙන් එකක් නේද? අරහන්ත ඝාතනේ. ඒගොල්ලෝ කොච්චර කලක් දුක් විඳීද? ඒගොල්ලෝ නැවත මනුෂ්‍ය ලෝකයට මොන තරම් අකුසල විපාක විඳීද? මේ තරම් බැලුවා මුළු ලෝකයටම පුංචි අකුසලයේ පවා බෙදී යනවා භයානකයි. එනිසා තාම කුඩා සතෙකුට උනත් දන දන හිංසාන වෙන හැටියට පැවතුනොත් අපට මේ සංසාරේ කෙටි කරගන්නවා පමණක් නෙමෙයි මුළු ලෝකේම ආශිර්වාදයක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. පින්තුන් අහලා ඇති පුදුම සිද්ධියක් ඒ කියන්නේ කිහිරි උලකින් ඔය වගේම ගොපුරු ළමයේ කියලා කිහිරි උලකින් මැස්සෙකුට විද්දා. ඒ පාපය නිසා අවීචී දුක් විඳලා ඇවිල්ලා ආත්භාව 490 වාරයක් කිහිරි උලේ උල තබා මරුන් ලැබුවා මිනිසෙකු වශයෙන්. මොනතරම් පුදුම පුංචි අකුසලයේ පවා විපාක දෙන්න ගියාම. ඒ වගේම 500 වෙනි ආත්මයේදී සවැත් නුවර ඉපදී සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය උතුමෙක් බාට පොත්න රහ මේ රජගහ නුවරේ මේ රජගහ නුවර මෙතුමා හොඳ උසස් වංශික බ්‍රාහ්මණ මානවකයෙක් වෙ හිටියා. බොහොම ලස්සන ශරීරේ. නම උත්තර කියලා. ඔය අතර වස්සකාර කියන මගධ මහා මාත්‍යාගේ දියණිය සරණ පාවා දෙන්න අතර ඒක ප්‍රතික්ෂේප කළයි මහණ උනේ. මහණ වෙච්ච අලුතම චරියුත් මහ රහතන් වහන්සේට උදරාබාධයක් හැදිලා හැන්දෑවක පසුදා උදේම ඊට මේ ගිතිල් පින්දපාත කරගෙන එන්න මේ සාමණේර උත්තර සාමණේරයන් වහන්සේ පාත්‍රයේත් අරගෙන හිමිදිරි පාන්දර පිටත් වුණා. ওই පිටත් යන අතර වේළුවනාරාමයෙන් පිටත් වෙලා පොකුණක් ළඟ මේ පාත්‍රයේ තියලා මූණ සෝදන්න පොකුණට බැස්සා. ඒ අතර ගියක් කඩාපු හොරු රංචුවක් පස්සේ රාජපුරුෂයන් දූගෙන එනකොට ඒක හොරෙක්. රන් රිදී භාණ්ඩ ගොඩාක් පොඩි බැඳගෙන ඇවිල්ලා ඒවා මේ පාත්‍රයට දාලා දීුවා. ඕ ජීවිතේ බේරගන්නේ ඉතින් අර පස්සෙන් ආපු රාජපුරුෂයෝ මේ පාත්‍රයේ පොදියක් තියෙනවා දැකලා බැලුවා මේ ගෙදර බඩු. පස්සේ මේ කුඩා සාමණේරයන් වහන්සේ අල්ලාගත්තා. කුඩා කිව්වට දැන් අවුරුදු 20ක තරම් හොඳ දෙනිම ඇති බොහෝම වාසනාවන්ත රූපයක් ඇති ස්වාමීන් වහන්සේ. අල්ලාගෙන ඉඟ වස්සකාන මගද මහා මාත්‍යාට බාර දුන්නා. මෙන්න මේ ගේ බඳපු එක්තරා හොරෙක් කියලා. වස්සකාර බ්‍රාහ්මණයා දැන් අමනාපෙන් හිටියේ. තමන්ගේ දියණිය සරණ පාවා නොගත්ත නිසා. ඒක නිසා තෙලියම කිසියම් වගේ භාගයක් නැතුව කිහිරිවලේ තබන්න නියම කළා. අනේ ඉතින් කිහිරිවලේ ඉන්දෝපමේ කුඩා ස්වාමින් වහන්සේ පමා නිසා සරියුත් මහ රහතන් වහන්සේ දිවසින් සොයා බැලුවා මෙන්න විපතක්. පස්සේ බුදුරජාණන් වහන්සේට දනුන් දීලා විශාල සංඝ පිරිසක් එක්ක වැඩියා ඒ සොහොනට සොහොන් බිමට. එවලාවේ ශාරුවක්ඥන් වහන්සේ උත්තර සාමණේරයන් වහන්සේගේ ඉසට අත තියලා බොහෝම කරුණාවෙන් කතා කළා උත්තර දුක්ඛෙන් දෙපා මේක මේ වස්සකාර මගද මහා මාත්‍යාගේ වරදක් නෙමෙයි. රාජපුරුෂයන්ගේ වරදක් නෙමෙයි. මේක තමන් සසරදී කරගත්ත මෙන්න මේ විදිහ අකුසලයේ කීපාකයක්. ඒ කියන්නේ මැස්සෙකු කිහිරි උලකින් විද්දා. ඉදලා මරුණා. එනිසා දැන් මේ 500 වෙනි වාරයයි ඔබ විපාකයට වින් මූණ පෑවේ. හැබැයි මින් ඉදිරියට විපාක නැහැ. මෙන්න මේක මෙනෙහි කරන්න කියලා භාවනා අරමුණක් දුන්නා. උල පිටම රහත් වුණා. උන්වහන්සේ සේ ඒ විපාක වාරයෙන් අවසන් වුණා පමණක් නෙමේ මතු සසර විඳින්න තියෙන සිළු සංසාර දෝෂ වලින් අත මිදුණා. මේ බලන්න පුංචි අකුසලයේ පවා බෙදී යන හැටි. ඒ නිසා අපි සෑම විටම අනුකම්පා කරන්න ඕනේ මේ කුඩා මැසි මඳුරුවන් වැනි සතුන්ද පවා. ඒ කියන්නේ මේ එළුවන්, බැටළුවන්, කුකුලන් ආදී නොයෙක් විදිහේ සත්ව ඝාතනය කිරීම නොදන්නා කමින් සිදුවෙන දෙයක්. පින්නතුන් අහලා ඇති කුසල් මහ රජුගේ මහා යාගයක් කරන්න ගියා දවසක් ඒ කියන්නේ කුමාරයන් 100යි කුමාරිකාවන් 100යි දාසියන් 100යි දාසීන් 100යි ඔහුම කොම සත්වයන් කොට්ටාස අතුරෙන් 100 100 බැගින් අරගෙන විශාල යාගයක් කරන්න සූදානම් වුණා මහා බයක් ඇති වෙලා. ඒ බයට අග්‍ර පුරෝහිතයා මොකද කරේ මේ නැති කරදරයක් තමත් ඇති කරන්නයි මේ මහා යාගයක් යොදාගත්තේ. ඕක දැනගෙන මල්ලිකා දේවී රජුවන්ට දොස් කිව්වා මහා පරිමාණේ කෑම ගන්න පුළුවන් වුණාට මෙච්චර බුද්ධියක් නැද්ද මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟම විහාරේ වැඩ ඉන්නවා ජේතවනාරාමේ ඇයි මේ පූජිතයා කියන්නේ මේ මහා පෞරස් කරන්න යන්නේ වහාමියන් බුදුරජාණන් වහන්සේ දකින්න කියලා එක්කරගෙන ගියා එක්කරගෙන ගිහිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ ඔක්කොම කාරණා පහදා දීලා ඒ පාපය අත මිදෙව්වා ඊට පස්සේ සංඝ සභාවේ සාකච්ඡාවක් ඇති වුණා මේ මල්ලිකා පුදුම විදිහේ බුද්ධිමත් වැඩක් මේ කෙරුවේ. රජතුමා මේසා විශාල පාපයකින් මුදවාගත්ත කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මල්ලිකාව අද විතරක් නෙමෙයි. මේක පෙර ඈතම කාලයක පුදුම විදිහේ මේ වාගේ અભේදානියක් දීලා තියෙනවා. ඒ මොකද ඒ කාලයේ මෙතුමිය රාජමහේසිකාවක්. ඒ කියන්නේ උග්ගසේන කියන රජතුමාගේ රාජමහේසිකාව. ඒ කාලේ රජවරු හිටියා 100ක්. එය සිය දෙනාගෙන් බාලම රාජකුමාරයා තම උග්ගසේන. එතුමාගේ බිරිඳවත් මේ බිසව තමයි ධම්මදින්නා කියලා මෙතුමියේ කාලේ. ඔය අතරතුර බර්ණස් නුවර ප්‍රධාන රජතුමා තමන්ගේ ශක්තිය යොදවලා මුළු මහත් රාජධානි 100ම අත්කරගත්තා. ඔය අත්කරගත්තේ එක්තරා වෘක්ෂ දේවතාවෙකුට බාර වුණා. මට තරුණ වයසේ රාජ්‍ය ලැබුණොත් මම මුළු 100ක් රජවරුන්ගේත් රජ බිසවරුන්ගේත් ලේ මස් වලින් බිලි පූජාවක් කරනවා කියලා. ඇත්ත වශයෙන් ඔහුගේ පින නිසායි ඔහුගේ සූරභාවය නිසායි රාජ්‍ය සීයම අත්පත් කරගත්තා. ඔහු හිතුවා ඇත්තට මේ දේවතානුභාවයෙන් තමයි මට රාජ්‍ය ලැබුණේ. ඒ වගේම මේ මුළු ජම්බුද්දීප අත්පත් කරගන්න පුළුවන් වුණේ කියලා තමන්ගේ බලසේනාව යොදලා අර කොම රජවරුයි රජ බිසෝවරුයි අල්ලගෙන ආවා. හැබැයි මේ ධම්මදින්නා කියන ඒ මහේසිකාව එවකට ගර්භණී වෙ හිටියා. එනිසා අනුකම්පා කළ එතුමිය යනාවේ නැහැ. ඔය අතර ඇත්තට වෘක්ෂයේ අධිගෘහිත දේවතාවෙක් හිටියා. මේ දේවතාවා මහා කරුණාවෙන් හිතුවා අනේ මේ මිනිසයා මේ රජතුමා මගේ පිනකින් මගේ බලයෙන් රජයටපත් වුණා නෙමෙයි මේ තැනැත්තා මේසා විශාල අකුසලයක් කරන්න යනවා. මගේ විමානද්්වාරය අපිරිසුදු වෙනවා. මේක වළක්වා ගන්න කාගේ හරි පිහිටක් ඕන නේද කියලා හැම දෙවි කෙනෙක් එක්කම ගිහින් සාකච්ඡා කළා. සතරවරන් දෙවියන් දෙ කිව්වා. ඒත් නෑ සද්දේව රජුරවන්වත් කිව්වා. එතුමා කිව්වා මටත් ඕක නම් වළක්වන්න බෑ. වළක්වන්න පුළුවන් එකම එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුරුන් නෙමෙයි අර උග්ගසේන රජුරවන්ගේ බිසව ගර්භණීව ඉන්න ධම්මදින්න එතුමියට පෙර જાති පේනවා. එතුමියට පෙර කම් බොහෝ ඈත පේනවා. එතුමියට පුළුවන් මේක වළක්වන්න. වහාම එතුමියත් ගෙන ගන්න කිව්වා. පස්සේ අර බර්ණස් රජුරවණ්ඩ පෙනී හිටියා මේ අහසේ දේවතාවා. පෙනීදලා කිව්වා තමුන්නාස බුරුකාරේ මේ ඔක්කොම ගේනවා කියලා එක්කෙනෙක් ගෙනාවේ නැනේ ධම්මදින්නා ගෙනාවේ නැනේ. ඉතින් ගෙන්නගත්ත පස්සේ ඊට පස්සේ එතුමිය එතෙන්දී පුදුම විදිහේ ඥානවන්ත වැඩක් කළා. අච්චර වැඩිහිටි රජදරුවෝ සිටියදී තමන්ගේ ස්වාමි රජදරුවාට වැඳ උග්ගසෙන් රජුරවණ්ඩ වැඳ. එතකොට බර්ණස් රජුරයා මොකද මේ වැඩිහිටියන් ඉදින්දී නිකා අනිත් එක්කිනුට වදින්න. ඒව මගේ ස්වාමියා. මගේ සියලු ආශේසුරු දුන්නේ මෙතුමා. එනිසා මං වැන්දා. එතකොට මර දේවතාව සාදු සාදු කියලා ඇවිල්ලා එතුණු මල් මිටකින් පූජා කළා. ඊළඟට <clears throat> දැන් මේ අනිත් රජදරුවන්ට වඩා නායක මේ බ්‍රහ්මදත්ත රජුරුවන් එයාට වන්දින්නේ වැන්දිනේ නැහැ. ඒ වගේම දේවතාවට වැන්දිනේ නැහැ. දේවතාවට වැන්දිනේ නැත්යයි කියලා අහනකොට කිව්වා තමුන්හාස රාජවුනේ මේ දෙවියන්ගේ අනුභවයෙන් නෙමෙයි තමුන්හාසගේ පිණින්. එනිසා දෙවියන්ට මං වදින්න අවශ්‍ය නැහැ කිව්වා. එතකොටත් ඒ දේවතා වේලා මල් වෙතකින් ස්තුති කළා සාදුකාර දුන්නා. ওই විදිහට ඉස්ථා අවස්ථා හතරකදීම සාදුකාර දෙල මෙතුමිය ඇඬුවා. ඇඬුවෙන් පස්සේ සීනහා වුණා. එතකොට මේ බ්‍රහ්මදත්ත රාජ්‍යරු ඇසුව මොකද ඇඬුවේ? දේවයන් වහන්සේ මං ඇඬුවේ ඊටාම වැදගත් කාරණයක් සිහි වෙලා. ඒ කියන්නේ පෙර જાතියක මම සාමාන්‍ය ජනපදයක සිටුවරේක් වාගේ ඉන්න කෙනෙකුගේ ස්වාමි දියණියක් වෙලා හිටිය මගේ ගෙදරට බොහෝම හිතවත් ඥාති පිරිසක් ආපේලාවේ එයත් යන රසමියරු කෑම ආදණ්ඩ අපේ 16ට කිව්ව මස් හොයාගෙන ඉන්න කියලා මස් කඩේකින් එදා මස් නැහැ පස්සේ මොකද කළේ අපේ ගෙදර ඇති කරන එළු දෙනක් හිටියා ඉතින් මගේ යතිම මේ එළු දෙන මාරලා එදා ඒ එළු මස් සමග මම දානේ දෙවවුවා කියන්නේ ආහාර සංග්‍රහය කළා භෝජන සංග්‍රහ කළා ඒ අකුසලයේ නිසා මම අවීචී මහා නරකයේ දුක් විඳා. අන්තිමේදී නැවත නැති එළු දෙනක් වෙමින්ම අර මරුන් කෑව එළු දෙනගේම ලෝම ගණට මට බෙලි කැපුම් ලබන්න සිද්ධ වුණා. ඒක සිහි වෙනකොට මට සිනහ සිනහ පහළ වුණා අද මං ඒක නිදහස් වුණා නමුත් ඇඬුනේ මහරජතුමනි මම එක එළු දෙනෙක් මැරුවේ එක එළුදෙනෙක් මල්ල එළුදෙනගේ ඇඟේ ලෝම ගාහට මට මරුන් කන්නේ දුනා එළුදෙනගේ වශයෙන්ම ඒ වගේම අවීචයේ දුක් විඳලා දැන් තමුන් වහන්සේ මේසා වටිනා රජවරු 100ක් බිසෝවරු 100ක් මේ අතෝ මල්ල මොනතරම් දුක් විපාකද තමුන් වහන්සේපත් වෙනවාද කියලායි මගේ මේ කනගාටුව කිව්වා එතකොට මාර දේවතාව ඇවිල්ලා මල් මිටක් දෙලා සාදුකාර දෙලා ස්තුති කළා බොහෝම හරියට ඉතාම වැදගත් පණිවිඩයක් කියලා මෙයින් මේ රජතුමා බිහිතියට පත්වලා වහාම අර සීලුබ දෙනාට වැඩිහිටියන් වැඳලා Tamanට වඩා ලාභාලයට ආචාර කළ සමාව ගත්තා සමාරගණ යත්තංග රාජධානුවට පිටත් කර යවුවා ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා එදා ඒ ධම්මදින්නා තමයි අද මේ කෝසල මල්ලිකාව එදා ඒ වෘක්ෂ දේවතාවා නම් තමන් වහන්සේ ලෝතුරා බුදු සමන් වහන්සේ කියන එක පහදා දුන්නා. එදා ඒ කාලේ ඒ විශාල විපත්තියෙන් ගොඩගනු ලැබූ රජතුමා තමයි අද මේ කොසල් මහ රජතුමා කියලා පහදා දුන්නා. බලන්න පින්නතුනි එක්ක එළුදෙනුක මරලා මෙච්චර අකුසලේ පාක්ෂයක් විඳින්න සිද්ධ වුණා නම් මේ තරම් විශාල සත්ව ඝාතන කරනවා. දැන් අද කාලේ මේ ගොවිතැන් කරන ගොවියෝ මොනතරම් කෘමීන් නැසනවාද? ඒ වගේම තවත් තවත් ක්‍රම වලින් ප්‍රාණඝාත කරනවාද? අද ඉස්සර වාගේ මේ මැෂින් වලින් සතුන් මරාගෙන මස් කර ගන්නවා. ඉතින් මේ ඇත්තෝ මොනතරම් සංසාරයකටපත් වෙනවද? ඒවා අනාගතයේ නෙමෙයි වර්තමාන වශයෙන් විපාක ලැබෙන මහේශ මහා බල සම්පන්න එවාගේම මහා සාවද්‍ය අකුසල් බාටපත් වෙනවා කියන එක මෙයින් අපට පැහැදිලි වෙනවා. එනිසා කර්මය හා විපාකයේ කියන එක බොහෝම බරපතලයි. එනිසාද මේ වර්ෂයක් ආරම්භ වෙන කාල පරිච්ඡේදයේදී අපි අදිෂ්ඨාන කරගන්න එක වටිනවා එදා ඒ බාරාණසී රජතුමා ඒසා විශාල ප්‍රාණඝාතයකින් අතිමිදුණා වගේ මෙතෙක් කල් අපාතෙන් යම් යම් ස්වල්ප හෝ අකුසලයක් ප්‍රාණඝාත සීරසින් සිදු වුණා නම් මින් ඉදිරියට වෙන්නක් නොවේවා කියන අදිෂ්ඨානෙන් අපේ දැඩි අදිෂ්ඨානිය යුතුව පිළිවෙතකට යෙදෙනවා නම් බොහොම වැදගත් වෙනවා මේ දුරුත පොය දවසේදී අනික් කාරණේ තමයි අපි සලකා බලමු ප්‍රාණඝාතය කියන්නේ කෙසේ මෙසේ සුළු දෙයක් නෙමෙයි. පින්නතුන් අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසක ස්වාමින් වහන්සේලා කණ්ඩායම් තුනක් තුම්පලකින් ආවා. එයින් එක පිරිසක් ඇහැව ස්වාමීන් වහන්සේ නාතරමඟ ගමක පිරිසුඟා වැඩියා. ඒ වෙලාවේ අපට දායකෝ අපි ඔය එක ශාලාවකට වඩම්මලා තියාගෙන කොටසක් බණ ඇහුවා කොටසක් දානේ සූදානම් කළා. ඒ වෙලාවේ දානි උයන පිහින අයගෙන් කුස්සියේ පිදුරු කැරල්ලකට ගිනි අවිදලා ඒ පිදුරු කැරල්ල අහසට නැගුණා සුළඟින්. එතකොට අහසේ පියාසර කරන කපුටෙකුගේ බෙල්ලේ පැටලලා කපුටා අහසීදිම මැරී වැටුණා. ඉතින් අපට හිතුණ අනේ මොනතරම් පුදුම කර්මයක් කළාද මේ කපුටා අහසේදීවත් මොහොත මේ කර්ම විපාකයෙන් නිදහස් වෙන්න බැරි වුණානේ ස්වාමිනේ මොන හේතුවක්ද කියලා හැව. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ඔය කපුටුවා පෙර ජාතියක ගොවියෙක් බොහෝම ඈත කාලෙක. ඒ ගොවියා ගිහිටියා බොහෝම කම්මැලි ගොනේ. මේ කුඹරට ගියත් ඔහු වැතිරෙනවා කුඹුරේ. කරත්ත බැන්දත් ඔහු වැතිරෙනවා කරත්තේ. මේ මේ පාරේ. ඒ වගේම තවලමක් දැම්මත් ඔහු ගිහින් පතිත වෙනවා. ඉතින් කොච්චර ගහවත් නැගිටින්නේ නැහැ. බොහොම කම්මැලි. මේ විදිහට ඉතින් කලක් මේ ගුණාගෙන් වැඩ ගන්න බැලුවා මේ මිනිස්යාට බැරි නිසා බොහෝම තදින් හිතේ වේදනාවක් ඇති කරගෙන පිදුරු වලින් මේ සතාව වෙලලා පිදුරු ගිනි කියලා මැරෙව්වා. ওই අකුසලයේ නිසා අවීචේ දුක් විඳා. ආත්ම 100ක් වාරේ ওই විදිහටම ගින්නෙන් පිච්චලා මැරුණා. මේ 100 වෙනි වාරයයි කෙනෙකුන් වහන්සේ පහදා ධර්ම දේශනා කළා. ඔය වගේම තව අනිත් පිරිසක් හැම ස්වාමීන් අපි මේ මුහුදෙන් එගොඩ ඉඳලා එන්නේ අපි මුහුදේ නැවෙන් එනකොට නැව මුහුදේ නැවතුණා. ඉතින් නොයෙක් විදිහට උත්සාහ ගත්තාම මේ නැව පදවන්නට බැරි වුණා. පස්සේ කාලකන්ණි සලාකියද්දා. තුන් වාරයක්ම කාලකන්ණි සලාකේ වැටුනේ කපිතාංගේ බිරිඳට. ඒ බිරිඳ බොහොම තරුණ වාසයේ බොහොම ලස්සන බිරිඳක්. නමුත් කපිතාන් කිව්වා දැන් මේ එක්කෙනෙක් නිසා මේ විශාල පිරිසක් මුහුදුබස් කරන්න මං කැමති නෑ. නිසා මට පේන්නේ නැති හැටියට වැලි ගෝණියක් බෙල්ලේ බැඳලා මුහුදට දාන්නයි කිව්වා. අනේ ස්වාමීනි ඒ කාන්තාව අඬා අඬාති මුහුද ගිලුණා. ඉතින් අපි හිතුවා මොනතරම් අකුසලයක විපාකයක්ද කියලා අහගමු කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඒකත් එහෙම සිද්ධියක් එතුමේ පෙර જાතියක ගොවියෙකුගේ බිරිඳා. ඒ ගෙදර හදනවා බල්ලෙක්. මේ බල්ල හැම වෙලාවෙම මේ බිරිඳ එක්ක මේ උපාසිකාව එක්ක හැම තැනටම යනවා. කුඹරට යනකොට යනවා, කඩේට යනකොට යනවා, ළිඳට යනකොට යනවා. ඉතින් දකින දකින සමහර මිනිස්සු විහිළු කරනවා අන්න අන්න බලු වැද්දි බලු වැද්දි යනවා කියලා. එයින් මෙතුමිය හරි ලැජ්ජාටපත් වෙලා අන්තිමේදී මේ සතාව බේරන්න බැරුව එක දවසක් කුඹරට ගිහින් එනකොට අර කැඳගෙන ඉච්ච කලේ වැලි පුරවලා මේ බල්ලගේ බෙල්ලේ එක කොනකුත් කලේ එක කොනකුත් ලණුවකින් බැඳලා වතුරකට දැම්මා. අන්තිමේ බල්ලා එකෙන් මැරී ගියා. ඒ අකුසලේ නිසා මෙතුමිය ඔය වගේම අවීචයේ දුක් විඳලා ඉල්ලා ආත්භාව 100ක්ම මේ විදිහේ දියේ ගිලිය මැරෙන්න සිද්ධ වුණා. බලන්න මහණෙනි කර්මයන්ගේ හැටි මහා මොහොතේවත් දේරුමක් වෙන්නේ නැහැ. තාපිරිසක් එදාම හැම ස්වාමීන් අපි මෙහෙම අසවල් පළාත ඉඳලා එන්නේ. අපි අතරමඟ විහාරස්ථානයක ලැබුම් ගත්තේ ගල්ලෙනක. අපි රාත්‍රියේ ගල්ලෙණියේ ඉන්නකොට විශාල ගලක් පෙරලවිලා කිසි කෙනෙකුට ඒ ගල පෙරලා ගන්න බැරුව අපි 7000ක්ම ගල්ලෙනේ කොටු වෙලා හිටියා කෑමක් බීමක් නැතුව. අන්තිමේදී හත්වෙනි දවසේදී මේ ගල ඉබේම පෙරලා ගියා. ඉතින් අපට කෑමක් බීමක් නැතුව හිටිය නිසා ඒ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා දායකවරුත් බොහෝම අපහසුයෙන් අපට කැඳ වතුර පෝලා අපේ පණ ටික අරගෙන ටික දාසකින් අපි මේ ආවා. අනේ ස්වාමිනේ මොන විපාකයක්ද අපට මේ ලැබුණේ? මහණනි ඔබ සෑම දෙනා හත් දෙනාම මේක පෙර જાතියක ගවයන් බලන ගොපල්ලන්ව සිටින කාලේ ගවයන් බලමින් ඉන්න අතර එක්තරා හුඹහකට තය තලගොයේ ක්‍රින්ගුවා. මේ තලගොයා අල්ලගන්න මේගොල්ලෝ කෙරේ වටේට තියෙන සීලවම හුඹස් සිදුරු වැහුවා. පිදුරු වලින් වැහුවා. ඉතින් එනකොට මේක විවෘත කරනවා කියලායි වහලා ගියේ නමුත් එනකොට අමතක වුණා. අයත් දවස් 7කින් තමයි ඒ පාර යන්න වෙන්නේ. හත්වෙනි දවසේ යනකොට මතක් වෙලා මේ හුඹහේ සිදුරු විවෘත කළ බැලුවාම කෑමක් බීමක් නැතුව බොහෝම දුබල වූ මේ තනගොයා එළියට ආවා. අන්තිමේදී එකින් සිද්ධ වුණේ මේ ඇත්තන් හිතේ අනුකම්පාව ඇතිලා අත ගාලා පිටත් කර ඇරියා. මේ අකුසලයේ නිසා අවීචීර්ණංගේ නැ නමුත් ආත්ම භාව 14ක්ම මේ වගේ ගල්ෙන් වලට කොටු වෙලා 7000 7000 ඔබ හත් දෙනාට දුක් විඳින සිද්ධ වුණා. මේ වගේ පර්වත කුහරයකදීවත් අකුසල කර්මයෙන් මිදීමක් නැහැ කියන එක පහදා දෙමින් විශිෂ්ට ධර්ම දේශනාවක් වදාලා තුන් පිරිසටම ඒ සීල දෙනා වහන්සේ සීල කෙලෙස් නැසා ඒ බණපදයෙන් අරිහත්ත්වයටදපත් වුණා. පින්වතුනි බලන්න ස්වල්ප වූ අකුසලයේ පවා විපාක දීමේදී අප්‍රමාණ විපාකවලට දුක් විපාකවලට පාත්‍ර වෙන හැටි. අපේ අර්ථ කතාවල සඳහන් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ කිරීමේ ආදීනව ප්‍රාණඝාත අකුසලෙන් මිදීමේ ආනිසංස මෙහිමයි කියන එක. පානාතිපාත කියන මේ අකුසලයේ භාවිත බහුලීකృత කළ අය සසරදී අවීචීත යනවා නරකාදීට යනවා තිරිසං අපායට යනවා പ്രേතාපායට යනවා මනුලොවට යම් කුසලයකින් ආවා නම් අල්පායුෂ්ක වෙනවා තුල්ලකම විභංග සූත්‍රයේදී මේක හොඳින් දේශනා කරලා තියෙනවා. ප්‍රාණඝාත කරන අය ඒ අකුසලයෙන් නරකාදියට යනවා. යම් කාලයක යම් වෙන කුසලයකින් මනුලොවට ආවා නම් මව කුසයම නැති වෙනවා. උපදින මොහොතේම නැති වෙනවා. ඉපදී ටික දවසකින් නැති වෙනවා. අඩු ආයසදී නැති වෙනවා. නොයෙක් අනුතුරු වලින් නැති වෙනවා. නොයෙක් රෝගාබාධ වලින් නැති වෙනවා. එනිසා පරමාසින්දියේ නැහැ කියන කුණාසේ තෝල්ලා දුන්නා. මේ වාගේ ආදීනව රාශියක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම ආනිසංස වශයෙන් මෙහෙම සඳහන් වෙනවා. අංග පච්ඡංග සම්පන්නත ප්‍රාණඝාතයෙන් වැළකුණු අය හැමදාම හොඳට අංගපසංග ඇති උත්පත්තිය ලබනවා. අංග විකල වෙන්නේම නැහැ. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලොවට ආම අංග විකල වෙනවා. ආරෝහ පරිණාහ සම්පත්තිත ප්‍රාණඝාත නොකරපු අය හොඳට උසමහත ඇති බොහොම නිරෝගී කයක් ඇත්තෝ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය ඒවා ගැන ඇතුව බොහෝම අප්‍රසන්න නිකන් කුරුමිට්ටන් වැනි තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ජව සම්පත්තිත බොහෝම ශක්තිමත් ජවයක් ඇති අය බවටපත් වෙනවා. ප්‍රාණඝාත කරපු අය බොහොම දුර්වල පුජ්‍යලයන් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහෝම සුපිහිටි සිරිපතුල් ඇති කෙනෙක් වාගේ අපේ බුදුරජාන් වහන්සේගේ තියෙනවා නේද සිරිපතුල සම්පූර්ණයෙන් බෙදෑසක් මෙන්න සමතලා පොළොව පිහිටනවා කියලා ඒ වාගේ පිහිටන පතුල් ඇත්තෝ වෙනවා නමුත් ප්‍රාණඝාත කරන අයගේ পায় ඒ වාගෙන උත්කුටික වෙනවා එවාගේම ප්‍රාණඝාතින් වැළකුණු අය දික් විලිඹු දික් ඇඟිලි එවාගේම ඍජු ශරීරයත් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ කරගත් අය ඒ ලකුණු වලින් සම්පූර්ණයෙන් තොර වෙනවා එවාගේම චාරුතා එවන්ගේ බොහෝම මනෝඥ ශරීරයත් හෝ වෙනවා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය. ප්‍රාණඝාත කරන අය බොහොම අමනෝඥ ශරීරයත් හෝ වෙනවා. මුදුතා එවාගේම ප්‍රාණඝාතයෙන් වළකින අය බොහෝම මුරුදු මොලොක් එවාගේම ප්‍රසන්න ශරීර සිව්මැලි ශරීරයත් හෝ වෙනවා. ප්‍රාණඝාත කරපහ බොහොම ගොරෝසු ශරීරයත් හෝ බාටපත් වෙනවා. එවාගේම සුචිතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහෝම පිරිසුදු ශරීරයත් හෝ වෙනවා. බොහොම පිරිසුදු ශරීරයක් වෙනවා ප්‍රාණඝාත කරපුවා බොහොම අපිරිසුදු අය බවට පත් වෙනවා දුගඳයි ඇත්තෝ වෙනවා එවාගෙම සූරතා ප්‍රාණඝාත නොකරපු අය බොහොම නිර්භීත අය වෙනවා ඒ කියන්නේ ඕන රාජ සභාවකම ත්‍රිජුව කතා කරන්න එවාගෙම බොහොම දෙනාගේ ප්‍රේමනාප භාවය දිනා ගන්න සුදුසු වෙනවා නමුත් ප්‍රාණඝාත කරපුවා බොහොම දුර්වල දුරුමංකුවයි බවට පත් වෙනවා එවාගෙම මහබලතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහෝම ශක්තිමත් අය බාටපත් වෙනවා. බොහෝම ශක්තිමත් අය බාටපත් වෙනවා අපේ දුටුගමුණු රජතුමා වාගේ. ප්‍රාණඝාත කරපු අය හැම අතකින්ම කායික දුර්වලකම් වලින් පෙළීමටපත් වෙනවා. ඒ වගේම විශ්ෂට්ඨ වචනතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අයගේ වචන බොහෝම පැහැදිලිව නිකුත් වෙන වචන වෙනවා. ඒ කියන්නේ හොඳ කතිකත්වයක් ලබනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නාම ඒ වාගේ වික්ත බාටපත් නොවන්නෝ බවට පත් වෙනවා. ලෝකපියතා. ඒ වාගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ලෝවැසි ජනතාවට බොහෝම ප්‍රියමනාප වෙනවා. නිතර දකින්න නිතර කතා කරන්න හැමදෙනාටම ප්‍රියභාවයක් ඇති වෙන හැමදෙනාගේ මෛත්‍රිය ලබන්නේ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නාම කිසි කෙනෙකුට ප්‍රියමනාප නැති හැමදෙනාගෙන් කොන් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. එවාගෙම අනේලතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය කෙලතුල්ලන් වැනි නුවණ මදි අය ලබත් බවට පත් වෙන්නේ නැහැ. නිතරම බොහොම බුද්ධිමත් අය, බොහොම ඥානවන්ත අය වජ්‍රූපම ප්‍රඥා ඇතිව බවට පත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කුසලයේ කරපු අය හැමතැනම බොහොම දුර්වල අනුවන පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒ වගේම අච්ඡම්මිතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය මනුෂ්‍ය ලෝකේටම කවදාකවත් තැති ගන්න කෙනෙක් නෙමෙයි. මොන දෙයකටවත් කැටිගන්නේ නැහැ. බොහෝම ශක්තිමත් හිතක් ඇති අය බාටපත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපා මනෝලෝපන්නා බොහොම කැටිගන්නේ සුළු බියගුල්ලුවන් බවටපත් වෙනවා. එවාගෙම දුප්පදාන්සිත ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණු අය කිසිදාක කිසි කෙනෙකුගේ දෙයකට අභිභවනය කරන්න බැරි වෙනවා. බොහොම තේජවන්ත අය බාටපත් වෙනවා. එවාගෙම ප්‍රාණඝාත කරපු අය මනුෂ්‍ය ලෝකෙට ආම හැම තැනකදී මේ තැනැත්තා හැම දිනාටම යටත් වෙන කෙනෙක් බවට එවාගෙම බියගුළු කෙනෙක් එවාගෙම දුබල කෙනෙක් බවටපත් වෙනවා. එවාගේ පරූපක්කමේන අමරණතා ප්‍රාණඝාතයෙන් වැළකුණු සීලවත් අය කිසිදාක අනුන්ගේ අතින් මරුන් කඳ වෙන්නේ නැහැ. අනුන්ගේ උපක්‍රමයන්ටටත් වෙන්නේ වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරපු අය හැමදාම අනුන්ගේ උපක්‍රම වලට පවා යටපත් වෙලා බියෙන් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එවාගේම සුරූපතා ප්‍රාණඝාතයෙන් වැළකුණ බොහෝම රූපවන්ත බවටපත් වෙනවා ප්‍රසාදනීය රූප සම්පන්න ලබන්නෝ වෙනවා ප්‍රාණඝාතයේ කරපු අය සසරදී මනුස්ස ලෝක උපනුපන් තැන බොහොම විරූපී බවටපත් වෙනවා එවාගේම අප්පාබාධතා ප්‍රාණඝාතයෙන් වැළකෙන උපනුපන් තැන බොහොම නිරෝගී ජීවිත ලබනවා ප්‍රාණඝාත කරපා බොහෝම රෝගාබාධ වලින් පෙළෙන්නන් බාටපත් වෙන ආකාශස්වාස අපස්මාරාදී බොහෝ භයානක රෝගයන්ට පවාපත් වෙනවා. එවාගේම අශෝකිතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ශෝක නොවන්නෝ වෙනවා. ඒ කියන්නේ ශෝක වෙන කාරණා ඔහුට ඇති වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරන අයට හැමදාම අමුදරුවන්ගෙන් වෙන්වීම, එවාගේම පුත්‍ර ධාරාවන්ගෙන් වෙන්වීම, නෑදෑයන්ගෙන් වෙන්වීම ආදී නොයෙක් විශේෂණයන්ගෙන් විපත්තියෙන් ශෝක වෙන කෙනෙක් බවට පත් වෙනවා. එවාගේම පියේහි මනාපිහි සද්දෙන් අවිප්‍රයෝගත ප්‍රාණඝාත නොකරපු අය තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් වෙන් නොවන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ වෙන දුකකට පත්වන්නේ නැහැ. ප්‍රාණඝාත කරපු අය හැමදාම තමන්ගේ ප්‍රියමනාප සියල්ලෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. එවාගෙම දීඝායුකතා ප්‍රාණඝාත නොකරුපා බොහෝම දීර්ඝාස වින්දනය කරනවා ප්‍රාණඝාත කරන අය අල්පාස වින්දින්නෝ බාටපත් වෙනවා මේ ආදී හේතු කාරණා රාශියක් ප්‍රාණඝාතෙන් වැළකීමේ ආනිසංස ප්‍රාණඝාතයේ යෙදීමේ ආදීනව හැටේට මනුෂ්‍ය ලෝකයේදී පමණක් විඳින්න සිදු වෙනවා. නමුත් සතරාපාගාමී වුණා ප්‍රාණඝාත අකුසලයේ නිසා මොනතරම් විපත්තියින්ද පත් වෙන්න සිදු වෙනවද? එනිසා බෞද්ධයන් වශයෙන් පමණක් නෙමෙයි මිනිස්යන් වශයෙන් බෞද්ධ බෞද්ධ හැම දෙනෙකු විසින්ම කළ යුතු වන්නේ තමාගේ ජීවිතයට තමා ප්‍රේමනාප බැවින් මේ තමාවන් මෙන්ම සීලු සත්වයන් සැපයට කැමති බව සලකාගෙන ඒ සීලුම සත්‍යයන් ඇත හැම විටම මෛත්‍රී සිත පවත්වමින් කරුණාව දක්වමින් තමන්ගේ හිත දියුණු කර ගැනීමයි අත්ූපමාය සම්බේසං සත්තාන සුඛකාමතං පස්සිට්වා කමතෝ මිත්තං සම්බ සත්තේ ස්වභාවයේ ඒ කියන්නේ තමා උපමා කොටගෙන තමා සැපයට කැමති බව සලකාගෙන ලෝවැසි සීලු සත්‍යයන්ද ඒ වගේම සැපයට කැමති බව සලකා උනට මෛත්‍රී පැතිරවිය යුතුයි කියලා පූර්වාචාර්යයන් වහන්සේලා කොට උගන්වලා තියෙනවා. එනිසා අපි හැම වෙලාවෙම අපේ චිත්තසංතානී මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ. කරුණාවෙන් පුරවා ගන්නට ඕනේ. අපේ මధుරයේ කැඟේ විදින්න ආවා යම් හේතුවකින් විඳින්න පටන් ගත්තනම් ਉਹ තලන්නේ නැතුව අපි මෛත්‍රී කරන්න පුරුදු වෙනවා නම් ජයගත්තා වෙනවා. මේ සතා සසරදී මගේ පියා, මගේ මාව, මගේ සහෝදරයා, මගේ සහෝදරිය, මගේ දුව පුතා අනන්ත වාරවල මම සසරදී මඳුරෙක් වෙලා මේ වාගේ අනන්ත වාරවල අනුන්ව පීඩා කළා තියෙනවා. මේ සතා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ මේ මෛත්‍රී සාගත ලේවුරනේ මේ මඳුරු ආගේ සිතේ කුසල් සිත් පහළ වේ සුගතියක උපදීවා කල්යාණ මිත්‍රයන් ලබාගෙන දාන ආදී කුසල් පාරමී පුරා සසර දුකින් මිදී අමා මහ නිවන් දකීවා කියා මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට මඳුරුවාගේ විසු ශරීරගත වන්නේ නැහැ. ලේ දන් දීමේ උසස් කුසලයකොත් මුදුන්පත් වුණා. මේ විදිහට සලකා බැලුවම පින්නතුනි අපට හැම වෙලාවෙම හැම ඉරියව්වකදීම පුළුවනි මේ මෛත්‍රියයි කරුණාවයි දෙක අපේ චිත්ත සංතානය පුරවා ගන්නට ඒ තමාගේ චිත්ත සංතානයේ මෛත්‍රී කරුණා දෙක දිනු කරගත්තා නම් ඒ මෛත්‍රී කරුණා ගුණේ හේතු කොටගෙන පුරන්න බැරි සීලයක් නැහැ කරන්න බැරි ප්‍රතිපත්තියක් නැහැ හැම උසස් ගුණයක්ම පූර්ණේ කරගන්න මේ මෛත්‍රිය මේ කරුණාව උපනිශ්‍රේ වෙනවා. මෙන්න මේක නිසා කර්මය හා විපාකයේ පිළිබඳව මනවින් නුවණින් තේරුම්ගෙන හැම වෙතම මේ අකුසල කර්මයන්ගෙන් වෙන් වී කුසල කර්මයන් යෙදීමට අපි අදිෂ්ඨාන තබා ගනිමු. මේ විදිහට අපි සලකා ගනිමු. සැප දුක් වේදනා විඳුවමින් සෙවණැල්ලක්සේ තමා සමගම ගමන් කරන එකම දය නම් කුසලා කුසල කර්මයයි එබැවින් මා සිත්වල හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ම උපදවා ගැනීමට හැම විට අදිෂ්ඨාන කරමි. ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ සඳහාය ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගියෙක් වෙමි මේ විදිහට අදිෂ්ඨාන තබාගෙන අද අපි මේ දුරුතු පසළොස්වක් පොහොව දවසේදී අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානයත් එවැගේම මෛත්‍රී පාරමී බලයත් හිතේ දරාගෙන ඒ සරුවක්ඥන් වහන්සේ සරණ ගිය අප සෑම දෙනා විසින්ද ඒ කරුණා මෛත්‍රී ගුණ මුදුන් පමුණවා ගනිමින් මේ උතුම් වර්ෂය පුරාම පුණ්‍යවන්ත ජීවිත ගත කරගන්න අදිෂ්ඨාන කරමු මේ දාස පුරාම සිදු කරගන්නා ලද ශීල භාවනා ප්‍රතිපත්ති කුසලානිසංස ධර්මය හා ධර්ම ශ්‍රවණේ කුසලානිසංස ධර්මයේ ලෝක වාසී සමස්ත සත්‍යාටම අත්පත් වේවා ඒ සීලම සත්වෝ මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් හා රත්නත්‍රය ආශිර්වාදයෙන් සමකල්ලිම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා කාය බලයෙන් වැඩෙත්වා ඥාන බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා සීලයෙන් වැඩෙත්වා ශ්‍රුතියෙන් වැඩෙත්වා ත්‍යාගයෙන් වැඩෙත්වා ඥානෙන් වැඩෙත්වා සියලුම සත්ත්වයෝ දුකටපත් වූ සත්ත්වෝ දුකෙන් මිදෙත්වා භයටපත් වූ සත්ත්වෝ භයෙන් මිදෙත්වා ශෝකයටපත් වූ සත්ත්වෝ ශෝකයෙන් මිදෙත්වා අබෞද්ධව බෞද්ධ වෙත්වා මිසිදිටුව සමුදිටු වෙත්වා නොමඟ යන්නෝ සුමඟ හැරෙත්වා අධර්මිෂ්ඨව ධර්මිෂ්ඨ වෙත්වා රෝගාතුරයෝ නිරෝගී වෙත්වා ප්‍රමාද වූ අප්‍රමාද වෙත්වා සීල සත්වෝ දෙලෝ ජයගෙන බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ සදාකාලිකව නිමිසනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත අමා මහ නිවන් සුවයෙන් සූපත් වෙත්වා කියා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාතේ සීලයක පිහිටා ධර්මාශ්‍රවණමේ කුසලානිසංස බලයෙන් සෑම දිනාට දෙලෝ ජයගෙන පතන බෝධියකින් සාන්ත අමා මහ නිවන් සුවත් වේවා අද දුරුතු පොහොදා ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ